මෑත කාලේ මහා බැංකුව ඇතිවෙච්චි විශාලතම වංචාව. යහපාලනයේ විශාලතම වංචාව ලෙසත් අපේ රටේ ඇතිවෙච්චි මහ බැංකුවේ විශාලතම වංචාව වසා ගැනීමට අද ආණ්ඩුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව දඟලමින් තිබෙනවා. ඒ ප්‍රධාන පැමිණිලිකරුවන් දෙදෙනා අල්ලස් කොමසාරිස් කාර්යාලයට ගියපු පැමිණිලිකරු දෙන්න දැන් අරගෙන ආණ්ඩුවේ ඇමතිකම් දීලා තියෙනවා. නමුත් කාට ඇමතිකම් දුන්නත් මේ මහා වංචාව වසා ගන්නට බැරි බවත් මහා බැංකුව අධිපතිවරයාට කොච්චර නිවාඩු දුන්නත් ඔහුට මේට උත්තර දී ගන්න බැරි ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්නට සිද්ධ වෙන්න තිබෙන බව අග්‍රාමාත්‍යතුමා ඇතුළු ආණ්ඩුව දන්නවා.